චක්කාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සතු සතු සතු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 කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංමුතා වික්ඛු සබ්බ දුක්ඛා පමුච්ඡති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ සීලයෙන් ඇති කරගත යුතු පිරිසිදු බව පිළිබඳව විසුද්ධිය පිළිබඳව මූලිකව සාකච්ඡා කෙරෙන ධර්මදේශනා කොටස් කීපයේ තවත් එක් කොටසක් තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳවයි වෙනත් නේ ඇසෙන් රූප බලා කනෙන් ශබ්දාසා නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධ රස ස්පර්ශයන් මනසින් ධර්මයන් කියලා කියන මේ ලෝකේ අපිට අරමුණු වෙන දේවල් හින්දා තමයි ඒ අරමුණු වෙන දේවල් වරද්දගත්ත හින්දා තමයි අපිට නොයේකුත් දුක් ඇති වෙන්නේ. ඒවා වලට අපි බැඳී ගිහිල්ලා. ඉතින් අන්න ඒ දේවල් නැති කර ගැනීම සඳහා අපි මේ ඉන්ද්‍රියන් සංවරව පාවිච්චි කරන්න ඕනේ. මේකේ තේරුම බලන්න නැතුව ඉන්න කියන එක නෙවෙයි. අහන්න නැතු වෙන්න කියන එක නෙවෙයි. විඳින්න නැතු වෙන්න කියන එක නෙවෙයි. නුවණින් ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. ඥා අපි කතා කරා ඥාන සංප්‍රයුක්තව සංප්‍රයුක්ත සංප්‍රයුක්ත කියනකොට මොකක්ද මේ? දැන් මෙහෙමයි වෛද්‍යවරයෙක් රෝගියෙක් දිහා බලනකොට සහ වෛද්‍යවරයෙක් නොවන අපි රෝගියෙක් දිහා බලනකොට ඇති වෙන අදහස් එකද? එකමද? නෑ. ඇයි නැත්තේ? වෛද්‍යවරයාට තියෙනවා රෝගියාගේ ලෙඩේ පිළිබඳ නුවණක්. අපිට රෝගියාගේ ලෙඩේ පිළිබඳ නුවණක් නැහැ. එතකොට අපි බලන හැම දෙයක්ම එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනාට යමක් දිහා බලනකොට යමක් ඇහෙනකොට අරමුණු වෙනකොට කෙටියෙන් කියනවා නම් එකම හැඟීම නෙවෙයි උපදින්නේ. එක එක්කෙනාට එක එක්කෙනාට ඒ පිළිබඳ තියෙන දැනුම අතීත ආශ්‍ර ආශ්‍රය කරපු දේවල් අතීතයේ දැනගත් දේවල් හේතු වෙලා එකතු වෙලා නේද යමක් දකිනකොට එක එක්කෙනාට උපදින හැඟීම උපදින්නේ. පිළිගන්නවද ඒක? දැන් අපි කවටම දේශපාලඥයෙක්ගේ නමක් කියනවා. ඔකටෝම ඇති වෙන්නේ සමහර අයට කැමැති අදහසක් ඇති වෙනවා සමහර අයට අකමැති අදහසක් ඇති වෙනවා සමහර අයට මධ්‍යස්ථ අදහසක් ඇති වෙනවා ඇයි කාටද අකමැති අදහස ඇති වෙන්නේ ඒ තනත්තාගේ අගුණම ඊට කලින් ඇහිලා තියෙන අය දැකලා තියෙන අයට අකමැති අදහස් ඇති වෙනවා නේද කාටද කැමැති අදහස ඇති වෙන්නේ ඒ තනත්තාගේ ගුණම ඇහිලා තියෙන අයට දන්න අයට කැමැති අදහස් පහ වෙනවා සමහරවල් තැනත්තා පැත්තකින් තියලා පක්ෂය පිළිබඳ නේද? ඒ පක්ෂය ඉස්සර ඉඳන් අපේ සීයලාගේ ඉඳන් ආච්චිලාගේ ඉඳන් මුතුන් මිත්තන්ගේ ඉඳන් මේ පක්ෂය තමයි අපි කියලා ඒ වගේ ඒ පක්ෂයට කැමැත්තක් ඇති අයට අර පුද්ගලයා නුගුණ වුණත් හා කැමැත්ත. ඒ එක එක නට එක එක නට මේ ලෝකයේ අරමුණු වෙනකොට එක එක හැඟීම් නේද ඇති වෙන්නේ. හරි. අන්න ඒ වගේ ඒක අපිට හොඳට තේරෙන්න ඕනේ. එක එක එක එක දේවල් වලින් සංප්‍රයුක්තයි. එකතු වෙලා නේද? ඒවා හේතු වෙලා මිශ්‍ර වෙලා තමයි අපිට සිතුවිලි ඇති වෙන්නේ. එහෙම නේද? හරි. දැන් ඉන්ද්‍රියන් වලින් අරමුණක් ගන්නකොට අපි මෙහෙම බලලා යම් රූපයක් දැකලා දැක්කහම අපි තුල ඇති වෙන්න ඕනේ ඒ රූපය ආය බලන්න ඕනේ ආය බලන්න ඕනේ අපේ මහ පුදුම දෙයක් මේක කියලා හැරි හැරි බලන්න අපේ හිත ලෑස්ති නම් ආන් ඒ වෙලාවේ අපිට එන්න ඕන අදහසක් භයානක දෙයක් සිද්ධ වෙන්න යන්නේ කියලා. හරිද? එහෙම අදහසක් එන එනවද දන්නේ නැහැ. භයානක දෙයක් සිද්ධ වෙන්න යන්නේ කියලා. එහෙම එන අය නැහැ කියලාද කියන්නේ? එහෙම අදහස් එන අය මේ ලෝකේ නැද්ද? නැහැ. ඇයි වික්ෂුන් වහන්සේලා වනගත වෙලා ඉන්නේ? ඔන්න භයානක හොරුන්ගෙන් බේරෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා කියන මේ බාහිර ආයතන මම් පහරන හොරු ආගේ කියලා. හරි. මම් පහරන හොරු වෙනවා කියලා කිව්වොත් එන අපි කොච්චර බයද? හ්ම්. මේ අතන්ගේ මම මෙහෙම අහන්න. කඩු කිරිසි පොළු මුගුරු අරගෙන කට්ටියක් එනවලු දැන් මේ මැදිරියට ඇවිල්ලා මෙතන ඉන්න අයට ගහන්න කොටන්න. මෙතන කොහොම තියේද? අරගෙන එනවා කියලා දැන් අපිට ආරංචි වෙන තම මොනවා කරයිද? හිස් ලූලු වතේ දුවනවා මොකටද? බේරෙන්නේ. ඇයි බේරෙන්නේ? වැදුනොත් මොනවද හැදෙන්නේ? වැදුනොත් කායික වේදනා කායික දුක් වේදනා ඇති වෙනවා. ඒකට බයයි අපි. නේද? කායික දුක් වේදනා වලට බයයි ඒව හරි දරන්න අමාරුයි ඒකයි බය වෙනවක්වත් නෙවෙයි ඇත්තටම ඒකනේ බය නේද කායික දුක් වේදනා හැදෙන්නේ නැතුව පොළු පාරක් වැදුනහම නිකන් පොලා පැනලා වගේ නිකන් බැම්පිලා වගේ නේද රිදෙන්නේ නැතුව නම් වෙන්නේ ඉතින් ඕන තරම් පොළු වරන් ආපු දෙයක් නේද කඩු පාරක් වැදුනහම මුකුත් රිදෙන්නේ නැත්නම් අපිට මුකුත් නැත්නම් කැපෙන්නේ නැත්නම් යකඩයකට යකඩ වැදුනා වගේ ටංගාලා ඒක විසිරලා යනවා නම් අපි කිසිම කඩුවකට බය නැහැ එහෙනම් රිදෙන හින්දායි බය හොඳයි. කායික වේදනාද අමාරු මානසික වේදනාද අමාරු. මානසික වේදනා අමාරුයි. කායික වේදනා හුඟක් වෙලාට එක සැරේ මානසික වේදනා එක දිගට එක දිගට පන්න පන්න පන්න පන්න පන්න පන්න අපිට ඇති වෙනවා. දැනට මානසික වේදනා තියෙනවද දන්නේ නැහැ. දැනට මානසික වේදනා ඇත. නේද? මොනවා හින්දාද දන්නේ නැහැ. හොඳට බලන්න මේක දිහා. මොනවා හින්දාද අපිට මානසික වේදනා තියෙන්නේ? මම මෙහෙම කිව්වොත් අතීතයේ දැකපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල් දැක සතුටු වෙච්ච දේවල් නේද දැකලා සතුටු වෙලා අනේ මටමයි ලැබුණේ අනේ කියලා සතුටු වෙලා ඇලිලා ග්‍රහණය වෙච්ච දේවල් කිටින් කියනනම් අතීතේ අතීතයේ දැක සතුටු වී නැවත නැවත බලපු නැවත නැවත සැප විඳපු දේවල් හින්දාමයි දුක් වේදනා තියෙන කිව්වොත් මොකද කියන්නේ? අද මොනවා හරි දුකක් පශ්චාත්තාපයක් තියෙනවා දරුවෙක් ඉඳ කියලා හිතන්න. දරුවා පිළිසිඳ ගත්ත දවසේ ඉඳන් මොකද ඇඬුවද? අනේ මහ විනාශයක් වෙන්න යන්නේ කියලා. නැහැ නේද? හ්ම් දරුවා බිහිවුනහම ඇඬුවද? දුක් වුණාද? කලකිරුණාද? බලන්නකෝ කියලා කලකිරුණාද? නැහැ සතුට වුණා නේද? සතුටු වුණා ඇලුනා ග්‍රහණය වුණා සතුටු වුණා ඇලුනා ග්‍රහණය වුණා ඇහැ කන නාසය දිව ශරීරය මනසෙන් යමක් දැක අසා විඳ නැවත නැවත සතුටු වී නැවත නැවත සතුටු වී මෙන් සිද්ධ වෙන්නේ ඒ වස්තුව කෙරෙහි ඇලීමයි ආන්ගේ වස්තුන් කෙරෙහි ඇලුනහම හැම වෙලේම ප්‍රහාර වදිනවා ආය දකින්න කියලා නේද නොදක ඉන්න බෑ කියලා හැම වෙලේම උදේම ප්‍රහාර චිත්ත පීඩාව තියෙනවා දකින්න ඕනේ අහන්න ඕනේ විඳින්න ඕනේ. දැන් මෙතනින් මම ගෙනලා තියෙනවා මේ මේ සුඩි. කවදාකවත් කාපු නැති පළතුරක්. ලොකු ගෙඩියක් ගෙනත් තියෙනවා මෙතන. මේ ඇත්තන්ට ඉතින් කිසි ගාණක් නැහැ. අර මොකද්ද දන්නේ නැහැ. මොකුත් නැහැ. දැන් අපි ධර්ම දේශනා ඉවර කළා ඔක කන්න දෙනවා. ඒකල හෙටත් එනවා මේ ඇත්තම. හෙටත් තියෙනවා මෙතන ගෙඩිය දැන් මොකද? අර හරි රස ගෙඩියක් කියන්නකො. ආ දැන් අද කෑවනේ කට්ටිය එකතු වෙලා. හෙටත් එනවා ධර්ම ශ්‍රවණය කරන්න. ඇවිල්ලා බලනකොට අන්න ගෙඩියක් තියෙනවා. දැන් ආපු වෙලාවෙන් දැන් මොකද? බණ ඉවර වෙන්නේ කොයි වෙලාවේද බණ ඉවර වෙන්නේ කොයි වෙලාවේද අරක අදක් දෙනවා තමයි කියන්නේ. නේද? එහෙනම් අන්න තණ්හාව ඉපදිලා අපහසුකම් ඇති වෙලා නේද? ඒ වගේ මේ ලෝකේ තියෙන වස්තුන් කෙරෙහි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා අපි බලලා ඒ දේවල් පිළිබඳව සතුටු වෙලා නැවත නැවත සතුටු වුණොත් නැවත නැවත සතුටු වුණොත් මොකද වෙන්නේ? ක්‍රමානුකූලව අපේ හිත ඒ දේවල් වලට ඒ වස්තුවට බැඳෙන්න පටන් ගන්නවා. හරි? ඒ බැඳෙන ආකාරය හරීම අපූර්ව තත්වයක් ඒක. මම කීපයක් විතරක් කියන්නම් කෙටියෙන් විතරක් මතක තියාගන්න. අපිට මොන තරුණ දරුවෙක් ඉන්නවා. මේ දරුවා ඉතින් බොහෝම හොඳට කෙලි දෙලෙන් ඉන්නවා. අවුරුදු 17ක 18ක පුතෙක් කියන්නේ. මෙයා පාරක යනකොට ගහන ළමෙක් දකිනවා. දැකලා සතුටක් ඇති වෙනවා. ඉතින් මෙයා නැවත හැරිලා බලනවා. නැවත හැරිලා බලනවා. බලන බලන වාරයක් ගාන එයාගේ හිත ඇතුලේ සතුටක් ඇති වෙනවා. දැන් ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා ඔන්න නේද? මෙනෙහි කරනවා අය ගැන. ආය දවසක ගිහින් දකින්නවා. ආය දකින්නවා. ආය දකින්නවා. අන්න එහෙම කාලයක් යනකොට ටික දවසකින්ම මොකද වෙන්නේ? එච්චර ලොකු කාලයක් යන්නේ නැහැ. සමහරට එක මොහොතයි වෙන්න පුළුවන් ඊළඟ තත්ත්වයටපත් වෙන්නේ. ඊළඟ පියවරට යන අර අර සතුටු උනේ රූපය කෙරෙහි තියෙන තණ්හාව හින්දායි. ඒ සතුටු වීමත් එක්ක ඊළඟට එන පියවර තමයි පරේෂණය කියන එක. දැන් දැන් මෙයා යනවා පාරේ ආයසරයක් අර පැත්තේ. යනකොට ගෑනු ළමයි 100ක් විතර යනවා. හැබැයි මෙයාගේ වැඩේ මොකද්ද? පරිේශණය හොයනවා. නේද? හොයන්නේ කවද? ආන් අපේ හිත හොයන්න පෙළඹිලා. හරි. හොයන්න පෙළඹිලා. ඔන්න බලන්න හොයනකොට ලැබෙන හැටි. හරිද? ඒකට කියනවා ලාභය කියලා. අර පාරේ ඇවිදගෙන ගිය ගැහන් ළමයි 100කින් අපි හිතමුකෝ 20ක් විතර මෙයාට hina වුණා. හ්ම්. කිසිම ලාභයක් නැහැ කිසිම වැඩක් නැහැ ඒකේ. නමුත් අර පරිශ්‍රණය කරන එක නහින හවුනොත් මොකද වෙන්නේ? ආ අන්න හිත බොහොම ප්‍රබල තත්යකට ප්‍රබල අපහසුකකට පත් වෙනවා කියන ලොකු සන්තෝෂයක් ඒකට කියන ලාභය කියලා. හරි. මේ වගේ ක්‍රමානුකූලව පිනත් නේ ටික ටික ටික ටික මොකද වෙන්නේ අපේ හිත පසුව අපි පටිච්චසම්පාදය ගැන දේශනාවල් වලදී ඔය ඔක්කොම මහා නිදාන සූත්‍රය ආකාරයෙන් දේශනා කරනවා. මේ ධර්ම දේශනා මාලාවේ මම මේ පොඩ්ඩක් කිව්වේ ඔය විදිහට මේ තණ්හාව උපාදාන බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ අතට මේ ළමයාට? නොදක ඉන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. හ්ම්. එතකොට නැති ගිනි හැදිලාද නැද්ද දැන්? දරාගත නොහි ගිනි හැදිලා. ආ අපිට මොකද ආදි ප්‍රශ්නයක් නෑ. ඉතින් හා ලැබෙනවා මේ මෙයා කියලා. ඇත්තටම මේ අත්තගෙන් අහනවා බැඳීමකින් අපිට ආදරයෙන් කියන්නේ මේ අතංගෙන් මම අහනවා ඍජුවම වැඩි වාර ගානක් ලැබිලා තියෙන්නේ සැප වේදනාද වැඩි වාර ගානක් ලැබිලා තියෙන්නේ දුක් වේදනාද නේද බැඳීම් කියන ඒවායින් වැඩි වාර ගානක් ඇති වෙන්නේ දුක අවසාන ප්‍රතිඵලය මරණයේදී හෝ වෙන් වෙන්නම සිද්ධ වෙනවද නැද්ද එහෙනම් අවසානයේදී මහා දුකක් උපදිනවා අනිවාර්ය කොට වෙනවීමක් සිද්ධ වෙනවාමයි වෙනස් වීමක් වෙනස් වෙනවා කැඩෙනවා paludu වෙනවා අන්න ඒ වාගෙන් සතුට හොයලා වෙනස් වෙන කැඩෙන paludu වෙන බිඳෙන දේවල් වලින් සතුට හොයන්න ගියොත් මොකද වෙන්නේ ලොකු දුකකටපත් වෙනවාමයි එහෙනම් වෙනස් වෙන කැඩෙන paludu වෙන දේවල් වලින් සතුට හොය හොය ඒක අපේ හිතෙන් ග්‍රහණය වීම හිත නොසන්සුන් වෙන්න දුක් උපදින්න හේතුවද නැද්ද නේද ඒ දුක් කායික දුක් වලට වැඩිය අමාරුද නැද්ද ඒ විතරක් නෙවෙයි අපේ පින්නත් හිත එකඟ කරගෙන දැන් අපි බලන්න ඇහැ කරනාසය දිය ශරීරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ලැබිලා සතුටු වෙන්නේ ඇහැද කනද නාහයද දිවද ශරීරයද හිතද එහෙනම් හිත සතුටු කරගන්න භාවිතා කරන උපකරණ ටිකක් තමයි ඇහැ කරනාසය දිව ශරීරය මනස කියලා කියන්නේ ඒ අරමුණු වලින් අපේ හිතයි සතුට වෙන්නේ ඔය මොකක් මොකක්වත් නැතුව හිත සතුට කරගන්න පුළුවන් නම් නේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී කිසි දෙයක් නැතුව දැන් දැන් දැන් බලන්න පිටපත් දැන් වෙලා තියෙන දේ පොඩ්ඩක් මං කියන හින්ද නෙවෙයි මේ අත්තම කල්පනා කරලා බලන්න ඔය හිතවල සතුට ඇතිවීම අනිත්‍යය මත රඳා පැවතිලාද නැද්ද තියෙන්නේ මම හැමදාම ඔබට කියන්නේ 99 අවුරුද්දකට බදු දුන්න ඉඩමක් වගේ කියලා. 99 අවුරුද්දකට ඉඩමක් බදු දුන්නොත් මොකද වෙන්නේ? අර මේ ජීවිතේ ගන්න බෑ. මේ අත තමන්ගේ හිත බදු දීලා. හිතේ සතුට බදු දීලා තියෙන්නේ කාටද? සමහර අය දරුවන්ට දීලා. සමහර අය ස්වාමියාට දීලා. සමහර අය භාර්යාවට දීලා. සමහර අය දෙමව්පියන්ට දීලා. සමහර අය වෙනත් අයට දීලා. සමහර අය කීප දෙනෙකුටම දීලා බෙදලා. <laughs> දැන් ඒකේ සතුට දීලා තියෙන්නේ. එහෙනම් ඒ සතුට උපදින්නේ අර කට්ටියට ඕන විදිහට. ඒ කට්ටිය හොඳින් හිටියොත් අපේ බලන්න ඕන සතුට. නේද? නැත්නම් මොකුත් නැහැ. එහෙනම් අනිත්‍යය මත රඳා පැවතිලා තියෙන හිතක් එක්ක ඉඳලා වැඩක්ද? නේද? ලැජ්ජාව බෑ. නේද? මේකේ සතුට අනිත්‍යය මත රඳා පැවතිච්ච එකක්. ඉතින් කොයි වෙලාවෙ දුක් ඇති වේද කොයි වෙලාවෙ සතුට ඇති වේද දන්නේ නැහැ. අනුන්ට දීලා ඉන්නේ. හරි. ඔන්න ඔය විකාරේ නවත්තලා වහාම බදු නිදහස් කරලා ගන්න ඕනේ. <laughs> වද්දෙන් නිදහස් කරලා ගන්න ඕනේ ඉක්මනට. අරගෙන Tamanට පාවිච්චි කරන්න ගන්න. අන්න එහෙම කිසිදු අරමුණකට යානොදී හිතක් ඒකාග්‍රව පවත්වා ගැනීමෙන් පුළුවන් වුණොත් කුසල අරමුණක පියාගන්න. කිසිම අකුසලයකට යන්න නොදී කුසල අරමුණක හිත නවත්ව ගන්න ලැබුණොත් අන්නේ අවස්ථාව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා තව. මහා ප්‍රීතියක් මහා සුවයක් ඇති වෙන අවස්ථාවක්. ඉතින් ඒ එන්නේ ඒකාග්‍රතාවයට ඉඩ දෙන්නේ නැත්තේ මේ මේ කියන නොයේකුත් පංචකාම සම්පත්තීන් විශේෂෙහි අසංවරව වාසය කරනකොට මේ හිතට අර කායික දුක් වේදනා ඇති වෙනවට වැඩිය විශාල පීඩිත තත්යකට අපිපත් වෙනවා. එහෙනම් මං කියවන ඉස්සර කඩුව පොළු මුගුරු අරගෙන කට්ටිය එනවා මෙහෙම අපිව තලන්න කොටන්න කියලා. ආන් එතකොට ඇති වෙන බයට වැඩිය බයක්. අම්මෝ මම මේ රූපේ දිහා හැරිලා ආය සන්තෝෂයෙන් ওই රූපේ දිහා බැලුවොත් ඉදිරියේමට මහා දුකට ඇති වෙනවා. රූපයක් දකිනකොටම වෛද්‍යවරයාට ලෙඩෙක් දකිනකොට අපි කියවනේ නේද සංඥාවක් එනවා කියලා අපිට එන්නේ නැති සංඥාවක් එනවා කියලා. අන්න ඒ වගේ රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් නැවත නැවත අභිනන්දනය කරන්න අපේ හිත ඉල්ලනකොට ඒ කියන්නේ ඒ ඒකෙන් සතුටු වෙන්න අපේ හිත ඉල්ලනකොට අදහසක් අපේ හිතේ එන්න ඕනේ මේක තවත් දුක් ගොඩක ආරම්භයක් තවත් අල්ලා ගැනීමක් දැන් අල්ලාගත්ත හරිය හොඳටම ඇති විඳින දුක් හොඳටම ඇති තවත් අලුතෙන් මේකට දාගන්න කල්පනාවක් පින්නත් නුවණින් කල්පනා කරලා බැලුවොත් තේරෙනවා ඉඟුරු දීලා මිරිස් අරන්න කියන්නේ නැද්ද කබලෙන් ලිපට වැටලා නැද්ද මාරු කරන්න ගිහිල්ලා? නේද? හැමදාම මාරු කරනවද මොනවද? මේ අත් එක්ක වයසට යනකොට තේමනේ අපේ අම්මලා තාත්තලා මම දැකලා තියෙන හරියට ලොකු පුතා ළඟ ඔන්න සතියයි. නැත්තම් සති දෙකයි තුනයි ඉන්නකොට මොකද වෙන්නේ? අපෝ බෑ ඊළඟ දෙට යන්න ඕනේ. නේද? ආයෙ නෙවෙයි නිකන් නෙවෙයි යන්නේ පැත්තම විනාශ කරලා යන්නේ. මේ හොඳට පිළිගන්නවා භාවනා කරනවා. මේ නින්දාවෙන් ගැලවෙන්න මමත් මේ නින්දා කරන්නේ කට්ටියට. මේකෙන් ගැලවෙන්න තමන්ගේ උපේක්ෂාවේ හිත හදා ගන්න ඕනේ නේද? පැත්තටම නිඳා කරලා යන්නේ. අද අර වැරද්ද කරා මේ වැරද්ද කරා මෙහෙම වුණා කියලා ගිහිල්ලා දෙස් දෙවල් තියෙන ඇත්ති පදා. ඉතින් අනේ අර හොඳට සලකපු ළමයින්ට ආරංචි වෙනවා. නේද? ඊළඟට දැන් දෙවෙනි ගෙදර දැන් ගිහින් පදිංචි වෙලා ඊළඟට මොකද වෙන්නේ? ටික දවසයි ආයෙ පයින් ඊළඟ එකට. හරි ඔය රවුමිය ගිහිල්ලා මොකද කරන්නේ ඊට පස්සේ? හිමීතරේ ආයෙ හිටපු තැනටම යන්න කොහොම හරි හදා ගන්නවා වැඩි රවුම. නේද බෑ කිව්ව තැනට ආය යනවා ගිහිල්ලා එතෙන්ට ගිහින් මොකද කරන්නේ අර ඔක්කොගේම වැරදි කියනවා හරිද හරියට මේ මේ රෝගවාහක මදුරුවෙක් වගේ නෑ රෝග බීජ අරන් තැන් තැන් හොයනවා වගේ ඉතින් ඒ මොකද මේ හිත අඳුරගත්තේ නැති හින්දා හරි හැම වෙලේම මාරු කරන්න බලන්නේ ඉන්න තැන් මාරු කරන්න බලනවා ඔක්කොම මාරු කරන්න බලනවා ඉතින් මේ හිතේ තියෙන ස්වභාවය ඒකයි තවත් තැනකින් සැනසීම හොයන්න අපි මේ ලෝකේ තවත් දේවල් ප්‍රාර්ථනා කරගෙන යනවා. හරි ගියා දන්නේ නැහැ කරලා. හරි ගියේ කිරකිනවද දන්නේ නැහැ. සැනසීමටපත් වෙන්නේ නැත්නම් කාගේ වැරද්දද ඒක? තමන්ගේ වැරද්ද. නේද? මගේ වැරද්ද. මොකද වැරද්ද? ඕනෑම තත්වයක් යටතේ සැනසීමෙන් තියාගන්න පුළුවන් හිතක් හදාගත්තේ නැති එක. ඕනෑම කෙනෙක්ගේ වැරද්දක් ආදී හැමේ සැනසීමෙන් ඉන්න පුළුවන් හිතක් හදාගන්න ධර්මය අවබෝධ වෙන්න ඕනේ. ධර්මය අවබෝධ කරගන්න නම් ඔන්න අලුතෙන් දේවල් එකතු වෙන එක නවත්ත ගන්න ඕනේ. දරුවෝ හින්දා හරියට අඬපු සමහර දෙමව්පියෝ ඊට පස්සේ දරුවෝ පැත්තකින් ඉඳලා මුණුපුරෝ හින්දා අඬන්න පටන් ගන්නවා. හරිද? ඒ අල්ලගෙන තමයි අලුත් එකක් අල්ල ගන්නවා. හරි. ඒක අම්මා කෙනෙක් කියලා හරියට අඬනවා මාත් එක්ක කියලා. ලේලි අරගෙන ගියා මුණුපුරාව ඒ ළමයාට මන් නැතුව බෑ ආහමඳුරනේ මොකද කරන්නේ මම ඒක මොකද්ද කිව්වේ ඒ ළමයාට මන් නැතුව බෑ මම හරියට කියන්න බලන්න ඕක ඒ ළමයාට අම්මා නැතුවද බැරි වෙලා තියෙන්නේ ඔව් ආච්චි අම්මට මුණුපුරා නැතුවද බැරි වෙලා තියෙන්නේ කල්පනා කළකෝ ඔව් නේද අපේ ආහමඳුරනේ <laughs> අපිට අමතක වෙනවා අපි වැටලා තියෙන අමාරුව හරිද කලින් නැති කලින් දුක් උපදින්නේ නැති දේවල්. අර මෙතන ඕනම කතාවක් තියෙනවා. ගාමිණී කියලා පුද්ගලයෙක් හිටියා. මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ යාගේ රූමත් බිරිඳ මැරුණා. මැරුණාට පස්සේ මෙයා මොකද කරන්නේ? හොඳට මුදල් තිබ්බ කෙනෙක්, මතකයි රජ කෙනෙක් වගේ එක සිටුවරයෙක්. ඒ වගේ කෙනෙක් මෙයා මොකද කරන්නේ? බෙහෙත් ගලවලා දැන් ශරීරය තියාගෙන ඉන්න ගෙදර. හැමදාම වැළපෙනවා අර ශරීරය ළඟට ගිහිල්ලා. අනේ නැගිටින්න කතා කරන්න ඉවරක් නැති දුකකින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට එකතු කරගෙන ගියා. ඒක ප්‍රශ්නය එයාගෙන් ඇහුවේ. ගාමිණිය මේ තැනත්තිය තව ප්‍රශ්න වර්ගයක් තියෙනවා එතන. නමුත් අපිට මෙතෙන්ට අදාළ එක විතරක් මම කියන්නම්. ගාමිණිය මේ තැනත්තිය පළවෙනි දවසේ දකින්න ඉස්සෙල්ලා ජීවිතේට පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා මේ තැනත්තිය වරුණා නෝ. ඔබට ওই වගේ දුකක් තියෙනවද? තියෙනවද? නෑ මාත්‍රයක්වත් නෑ. එහෙනම් මේ දුක ඇති වෙලා තියෙන්නේ මොන වෙලාවද? බැලුවට පස්සේ. බැලුවට පස්සේ නේද? දැක්ක හින්දා. එතකොට මං එනකොට මෙහෙම ප්‍රශ්නයක් අහන්න මෑගේ. දැන් මේ ගාමිණී කියන තැනත්තා ඒ ඒ තමන්ගේ භාර්යාව දැක්ක දැක්කා වෙන ඉස්සෙන් දැකලා නැද්ද දන්නේ නැහැ. දැක්ක අනිත් අය මරණ දුක් ඇති වෙලා දෙනට. එහෙනම් දැකීමම නෙවෙයි දුකට හේතුව. ඒ දකින දේ අල්ලා ගැනීමයි. ඒන් සතුටු වීම, අභිනන්දනය කිරීම. ඒකයි දුකට හේතු වෙන්නේ. පිළිගන්නවද? ඒක එහෙම නේද? එහෙනම් ඇහෙන් බලා කනෙන් අසා නාසයෙන් ඉඳ දිවෙන් ඉඳ යම් ආකාරයක ශරීරයෙන් ඉඳ මනසෙන් ඉඳ යම් සතුටක් මේ හිතේ උපදවා ගන්නවා නම් වහ කෑවා වගේද නැද්ද? නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒක තණ්හාවෙන් අල්ල ගන්නවා වහ කෑවා වගේද නැද්ද? පින්නත් මේ වෙනස් වෙන පළදු වෙන කැඩෙන විදිහ මේ ලෝකයෙන් අපේ හිත ගලව ගන්න ඕනේ. හරිද? මොන වදයක්ද මේ විඳින්නේ? හිතන්න මොහොත මොන වදයක්ද විඳින්නේ කියලා ඔක්කොම තමන්ගේ හිතෙන් අහන්න ඕන. මොන වදයක්ද මම මේ විඳින්නේ? එක එක බැඳීම් තියාගෙන මේ හැම වෙලේම වෙනස් වෙනවා. ඉතින් ළඟ ඉන්න අය එක දවසකට කරුණාවන්තයි තව දවසකට හරිය කරුණාවන්තයි සමහර දවසවලට නේද? ඈ එක දවසකට නම් කරුණාවන්ත අනිත් දවසට හරියම කරුණාවන්තයි. අය කියන්න දෙයක් නැහැ. මේ ඒ අය නෙවෙයි අපිත් කොහොමද? ඒක රහසෙන් කතා කරමුකෝ නේද? ළඟ ඉන්න අය නෙමෙයි අපි කොහොමද? අපිත් දවසකට හරි කරුණාවන්තයි. කයේ වේදනා එක එක ඒවා එන දවස් තියෙනවා. එදාට කොහොමද? හරිම කරුණාවන්තයි එදාට. නේද? මුණු වතුර එකක් ගෙනාවත් එළවනවා, ඇල් වතුර එකක් ගෙනනවා. ගෑල් වතුර එකක් ගෙනාවොත් මුණු වතුර එකක් ගෙනිට කියලා එළවනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඒක මේ පළුදු වෙන කැඩෙන බිඳෙන ලෝකේ හැටි. පළුදු වෙන කැඩෙන බිඳෙන ලෝකයේ දේවල් අපි දන්නේ නැතුව අපේ හිතට ග්‍රහණය වෙන්නේ ඒවා පිළිබඳ තේරුමක් නැතුව අපේ හිතේ උපදින්නා වූ මනාප අමනාපයන් පිළිබඳව අවබෝධාත්මකව හිතන්නේ නැතුව මේවා හේතු වෙනව සකස් වෙලා නැති වෙලා යන ඒවා කියලා හිතන්නේ නැතුව ඒවා ඇල්ලෙන් දරියොත් නේද එහෙනම් අතීතයේ වැරදිච්ච තැන් හින්දා දැන් මූණ වෙල්ලගෙන ඉන්නේ වැඩිපුර දෙනෙක්. ඔව් අප පැත්තකටලා මම වෙලාවට බලාගෙන ඉන්න හුඟක් අය ඉන්නේ වැරදුනා මට ඇති වෙලා වගේ <laughs> එහෙම තමයි ඉන්නේ නේද මූණ වල සතුටක් නැහැ වැරදිච්ච දේවල් වගේක් තියෙනවා. හම්බෙච්ච නැති දේවල් වගේක් තියෙනවා. හ්ම්. ඉතින් ඒ ඒ පීඩනයත් එක්ක තමයි මුළු ජීවිතේම ගියන්නේ. හ්ම්. පැත්තකට වෙලා පුටුවකට වෙලා ඉඳගෙන ඉතින් ඔහේ තනියම කල්පනා කරනවා. මට වෙච්ච දේ නේද? තනි වෙන හැම වෙලාවකම කල්පනා කරනවා. බලන්නකො ඉතින් මං කැමති දේවල් මට ලැබිලා නැහැ නේ අපේ කියලා ඔක්කොම කල්පනා කරන එකනේ වැඩි. හ්ම්. ඒ මොකද බලන්නකො මට ලැබිච්ච දේවල් වෙනස් වුණානේ. බලන්නකො මට ලැබිච්ච දේවල් පවත් ගන්න බැරි වුණානේ කියලා කල්පනා කරනවා. වෙච්ච දේ, වෙච්ච අබැද්දිය, විනාශය කියලා කල්පනා කරනවා. මන්නේ දන්නේ මගේ හිතේ තියෙන දුක කියලා නේද? තනියම තනියම විඳවනවා. මේක මේ වෙනුවට වෙන දේවල් ආදේශ කරගත්තා කියලා කවදාකවත් සැනසෙන්න හම්බෙන්නේ නැහැ. කවදාකවත් සැනසෙන්න හම්බෙන්නේ නැහැ. අන්න ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. කවමදාකවත් සැනසෙන්න හම්බෙන්නේ නැහැ. හරි. අන්න එහෙනම් මොකද කරන්න ඕනේ? මේ සංස්කාරයෙන් හිත ගලවා ගන්න එක සැරයක් හරි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් අභිනන්දනය කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ප්‍රමාදී විහරණයක් කියලා. කෑමක් හරි. හරි ඒ කියන්නේ ඒ මොහොත නිවනට ප්‍රමාද වෙන එකක්. හරිද? අරවා හමුවේ අපිට වෛද්‍යවරයෙකුට ලෙඩෙක් දැක්කා වාගේ අර අර මේ ඔය කියන රූප ශබ්ද ගන්ධ ස්පර්ශ හමුවේ අපිට ලොකු අදහසක් එන්න ඕනේ අපේ හිතෙන්. හරිද? එන්න ඒ අදහස එන්න නම් මොකද කරන්න ඕනේ? ඔන්න ඔය අතීතයේ වෙච්ච හදිය අතීතයේ වෙච්ච වරද්දගත් තැන ඒකේ තියෙන ආදීනව දැන් මම මේ අතංගෙන් අහනවා මෙහෙම නොදක ඉන්න බෑ කියලා දේවල් වගේක් තියනවද නැද්ද අහන්න හිතේ මට උත්තර ඕනේ මට මගේ දරුවෝ නොදක ඉන්න බෑ මට මේ දේවල් නොදක ඉන්න බෑ නොඅසා ඉන්න බැරි දේවල් තියනවද නැද්ද නොවිඳ ඉන්න බැරි දේවල් තියනවද නැද්ද කෑම පවා මේ හැමදාම හැකන්නාසේ දිය ශරීරය දිනවද දන්නේ ඔය විඳින ඉන්ද්‍රිය ආපහු ගන්නවා. අන්නේ විඳින ඉන්ද්‍රිය ආපහු ගන්න වෙලාවට පින්නත් මොකද වෙන්නේ? තණ්හාව උපරිම වශයෙන් හැදෙනවා. උපරිම වශයෙන් හැදෙන මේ තණ්හාව මොකද කරන්නේ අපිට ඊළඟ භවයේ ඊළඟ භවයේ සකස් කරනවා. නැවත උත්පත්තියක් ලැබෙන්න හේතු වෙන්නේ මේ පුංචියට තියෙන පුංචි දේවල් කෙරෙහි තියෙන අධික තණ්හාව අපි නැවත වාරයක් ආවෙක් මීයෙක් කිබ්බෙක් කුකුලෙක් නරියෙක් ගෙම්බෙක් කූඹියෙක් කූණෙක් ප්‍රේතෙක් භූතෙක් මලයක් එක් කරලා උපද්දවනවා හරි ඔය තණ්හාව කියන එක මේ වෙලාවෙම තේරුම් ගන්න ඕනේ බලන්න පින්නත් නේ කවුරු හරි කියනවා නම් මට මගේ දරුවා දකින්න ඕනේ කියලා. ඉතින් දකින්න ප්‍රශ්නයක් නැහැ. ඇතුළ දැක්කේ නැත්නම් ඇතුළ පිච්චෙනවා නම් දරන්න බැහැ නේද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් නොදක නොදක හිටියොත් නිකන් ඔළුව රත් වෙන, කන් රත් වෙන, දරා ගන්න බැරි මේ ශරීරය නිකන් ඒ පැත්තට ඇදිලා යන, හොයන ආන් එහෙම ගතියක් තියෙනවා නම්. යමක් අහන්න නැතුව හිටියොත් එහෙම ගතියක් තියෙනවා නම් මේ වෙලාවේ තියෙනවා නම්. හරි? ලොකු පහළුවක් තියෙනවා නම්. හ්ම්. දකින්නතු කාලයක් කිනකොට ලොකු දුකක් තියෙනවා නම්. පින්නත් මේ ඒ ඔක්කොම මොනවාද? තණ්හාවේ තියෙන්නේ. ඔන්න ඔය දැන් ක්‍රියාත්මක වෙන ඔය Tamanට දැනෙන ඔන්න ඔය ගතිය තමයි ඊළඟ භවය සකස් කරන්නේ. හරිද? ඊළඟ භවය සකස් කරන්නේ ඒක අපි මේ නිකන් තණ්හාව කියලා තණ්හාවේ ප්‍රභේද හොයන්න යනවා ඉවරක් නේද පොත්පත් වල. හ්ම් ඒකල ඒවා ලියලා ආ මන් තණ්හාව කියලා කියනවා. නේද? ඒ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, මේ රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඕවා නම් කිය අපේ අම්මේ කියන එක නම් කියයි යහුවොත් නේ නේද මටත් මොනවාරි වර්ධනකම් බලාගෙන ඉන්නත් නෑ ඉක්මනට කියන්න ආවෝ තණ්හා ඕක නෙවෙයි හඳුනන්නේ ඔය වැරදි දෙයක් තමයි කිව්වේ කියලා එයා නමුත් මෙතන තියෙන තණ්හාව අඳුරගන්නේ නැත්තම් වැරද්ද අරව දැනගන්න එක හරි හොඳයි ඒව දැනගෙන මොකද කරන්න ඕනේ තමන්ගේ තියෙන තැන හඳුනගන්න ඕනේ හඳුනගෙන මේ මේක තමයි මාව අරන් යන්නේ කොහෙද භවේ භවේ අරන් ඉතින් වැඩි මොකද බිම බලාගෙන තනකොළම කන කාලයක් යනවා ඔව් මෙහෙම බලාගෙනම ඉන්නේ හරිද ඉපදිච්ච දවසේ ඉඳන් තනකොළමයි කන්නේ හරි එහෙම කාලයක් එනවා ගොම ගුලි කරකවන කාලයක් එනවා මේ තණ්හාවෙන්ද ගොම ගුලි කරකව කරකව එහාට මෙහාට යන කාලයක් එනවා ලින් ඇතුලේට වෙලා ඉන්න වතුරෙම ඉන්න කාලයක් එනවා අවුවෙම ඉන්න පොළොව ආස්තේ ඉන්න කාලයක් එනවා පස් කපා ඉන්න කාලයක් එනවා හරි ඉතින් මොකද කරන්නේ ඔය ඔය කෑ ගහන කලාමැදිරියාගේ ඉඳලා පුංචි සතාගේ ඉඳලා තාක්ෂණික විද්‍යාවේ නිර්මාණද නෑ හේතුඵල ධමයක් අනුව එතන හැම තැනකම විඥානයක හට හට ගැනීමක් තියෙනවා. ඉතින් ඒකද මේ ගෝර බීර සංසාරයෙන් ඈතර වෙන්න අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. අප්‍රමාදීව කටයුතු කරන කෙනාට ඕවා ගැන හොඳට මෙනෙහි කරොත් නිකන් අපරාධ දුක් විඳින්නේ මොකටද? නේද? අහක තියෙන දේවල් ස්ථිරව තියාගන්න පුළුවන් කියලා සතුටු වෙලා නිකන් මේක මේකේ නිකන් හැදිලා ක්‍රමයක්. නේද? මේක නිකන් ඔකට කියන්නේ නේද මේ මේක එක්තරා විදිහකට මේක සකස් වෙලා. මේ රූප හින්දා කියන සතුට උපදිනවා. මේ ශබ්ද හින්දා කියලා සතුට උපදිනවා. ඒ ඒ දේවල් කෙරෙහි මේ හිතේ සතුට ඇති වෙන විදිහට වෙනම වෙනම කොටස් වර්ගයක් වෙන් වෙලා. ඒව නැත්තම් මාරාන්තික දුක් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ தත්තරමවපත් උනේ ඇහැ අසංවරව භාවිතා කරපු හින්දායි. කන අසංවරව භාවිතා කරපු හින්දායි. නාසය දිව ශරීරය අසංවරව භාවිතා කළ හින්දායි. අන්න එහෙනම් දැනුත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එනකොට ඒවා මෙහෙම කරලා බලනකොට දැක්ක තමයි හැබැයි නැවත දැකීමක් ඇති නැවත තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නෙන් ඒක මගේ කියලා මට තියාගන්න පුළුවන් කියලා බැලෙන්නේ නැති විදිහට අපි මේක අපේ හිත සකස් කරගන්න ඕනේ. ආන් එහෙම කරපුවාම සීල විසුද්ධියෙන් Tamanට ලැබෙන උපරිම තත්වයකට යන්න පුළුවන්. හිත පිරිසිදු කරගන්න ඕනේ. කෙලෙස් වලින් අපිරිසිදු වෙන. අපි මේ කතා කරන්නේ නිවන් දැකීම ගැන. දැන් කෙනෙක් කියයි ආන්දරෝනේ කොහොම ඉතින් කොහොමද මේ සාමාන්‍ය ජීවිතය ගත කරන්නේ? මේ බෑ කියලාද කියන්නේ? ඔයනි අරමුණකින් මොකද්ද ජීවිතේ සියලු වැඩ කරන කරන්න. මම එකක්වත් එපාක් කියන්නේ. රසාවල් කරන්න, ඔක්කොම කරන්න. හැබැයි මෙහි කුච්ච ගන්න නේද? ආන් එකට මේක ඕලාරිකයි මේක මේක සංකතයි මේක පටිච්චසමුප්පන්නයි කියන හැඟීමෙන් ඇතිවෙන හැම මනාපයක්ම අමනාපයක්ම ඉන්ද්‍රියන් නිසාවෙන් ඇතිවෙන සෑම මනාපයක් අමනාපයක්ම තමන්ගේ හිතෙන් දුර වෙලා යන විදිහට අපි අපේ හිත හදාගන්න ඕනේ. හරිද? අපි අපේ හිත හදාගන්න ඕනේ හැම මනාපයක් අමනාපයක්ම දුර වෙලා යන විදිහට අපි අපේ චිත්තසංතානය සකස් කරගන්න ඕනේ. ආන් එහෙම සකස් කරගත්තාම ඒ කියන්නේ ඇත්තට මොකක්ද මේ කියන්නේ කියලා මම කෙටියෙන් කියන්නම්. මං කියන්නේ ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා නෙවෙයි. ඒක ඒ මොකද්ද ඒ පාර කියන්නේ නේද? ඉන්ද්‍රිය සංවර කරන්න කියලා නෙවෙයි. එහෙම කිව්වොත් මේ කට්ටිය මොකක්ද දන්නවද දෙන උත්තරේ? උත්සාහ කරන්න. හරි දැන් උනත් කියන්නේ මම හෙවොත් එහෙනම් කරනවද? උත්සාහ කරලා බලන්න. නෑ නෑ ඒක නෙවෙයි. මේ ඉන්ද්‍රිය සංවර කරන්න කියලා මම කියන්නේ නෑ. ඊට එහා ගිය දෙයක් කියන්න යන්න. ඉන්ද්‍රිය සංවර කෙරෙන විදිහට තමන්ගේ මනස හදාගන්න. ඉන්ද්‍රිය සංවර කෙරෙන විදිහට තමන්ගේ මනස හදාගන්න. ඒකට මොකද කරන්න ඕන? ඉන්ද්‍රිය අසංවර වීමෙන් ඇතිවෙන ආදීනවත් ඉන්ද්‍රිය සංවර වීමෙන් ලැබෙන ආනිසංසත් හොඳට මෙනෙහි කරන්න ඕනේ. අසංවර වීමෙන් ලැබෙන ආදීනව මොනවද? සතර පහ දුක්. ඒවා මෙනෙහි කරන්න ඕන. නිකම් බෑ මෙනෙහි කරන්න ඕන. කොච්චර මේ ලෝකේ ලෝකේ කොච්චර හිර වෙච්ච කෙනෙක්ද හරකෙක් කියන්නේ. හරකෙක් කියලා පිළිනවා කියන්නේ. මැරෙනකන් කාත් එක්කවත් වචනයක් කතා කරලා හිතේ තියෙන දේවල් කියන්න පුළුවන්ද? හිර වෙලාද නැද්ද? නේද? මැරෙනකන් කාටවත් කියන්න බෑ මගේ හිතේ තියෙන මේවායි කියලා. ඒ සිත්වල අදහස් පහළ වෙන්නේ නැද්ද? ඒ සිත්වල අදහස් පහළ වෙනවා. නේද? හිර වෙලා ඉන්නේ. හරිද? ඊළඟ බලන්න උචූටි කාලේ ඉඳන්ම සමහරවල්ට මොකද කරන්නේ? කවුරුහරි අල්ලලා කාමරයක් දාලා බැඳ ගන්නවා. අයියෝ කණුව වටේ ඉන්න වෙන්නේ මැරෙනකම් මොකක් ආද? කණුවක් වටේ ඉන්න වෙලා තියෙන්නේ. නේද? එහෙනම් අන්න ඒවා මෙනෙහි වෙන්න ඕන අපිට. ඒවා මෙනෙහි වෙනකොට කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මතක් වෙන්න ඕනේ. මම මගේ ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕනේ මේ තණ්හාව දුරු කරගන්න නම්. ඉන්ද්‍රිය අසංවර වුණොත් එහෙම මට මේ වගේ මහා දුක් විපාක ඇති වෙනවා. මේ ජීවිතෙත් තැවෙන්න වෙනවා. සසර ජීවිතෙත් තැවෙන්න වෙනවා. මේ දැන් දැන් කෙනෙක් කියයි මේ දැන් අපි අනේ අත්‍යවම සමහර අය කියන්නේ අපි පව් කරන්න කියලා ඉවත් වෙනවද? නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට පිටින් කියනවා අපි පව කරන්නේ නැහැ කියලා. පව කිරීම නැතුව ඉන්න එක විතරක් හරි කියනවා. හරියයිද? දරුවෝ කෙරෙහි තියෙන ආදරයේ හින්දා දරුවෝ දිහා හරි හරි බලන හැම වාරයක්ම කුසලයක්ද අකුසලයක්ද? ඔව් අකුසල් පිරෙනවා අකුසල් පුරව ගන්නවා. එහෙනම් දැන් ආයෙ හිතේ ඕක හරියන්නේ නැහැ නේ කියලා. නෑ නෑ හරි හරි බලන්න එපා කිව්වම. නෑ දරුවෝ දිහා හරි හරි බලන්න නෙවෙයි එපා කිව්වේ. අවබෝධ කරගන්න මේක කැඩෙන බිඳෙන පළුදු වෙන නැති වෙන විනාශ වෙන දෙයක් මේක අල්ලලා හරියන්නේ නැහැ කියලා හැම නිමේෂයකම නොඇලීමේ කලකිරීමේ අතහැරීමේ හැඟීමකින් පෝෂණය වෙමින් තමන්ගේ ගිහි ජීවිතය අරගෙන යන්න ඕනේ නොඇලීමේ හැඟීමකින් පෝෂණය වෙන්න ඕනේ එහෙම නැත්නම් මොකද වෙන්නේ අපි ලොකු අපහසුතාවයන් වලට ලොකු අපහසුතාවයන් වලට පත් වෙනවා ඉදිරියේදී තියෙන අර ඉන්ද්‍රිය අසංවර වෙන හැම වෙලාවෙම මේ අදාළ හැඟීම අපේ ළඟ තියෙනවද කියලා දැන් අහන්න හිතේ. නේද? දැනට මම හිතන්නේ එක සැරයක් හරි තිබ්බත් දන්නේ අතීතයේදී. නෑ කියන්න බෑ. පාන මතක් කරලා කෑමක් කන්න ගත්තාම ගිජුවිලිස කන්න හිතෙනකොට මේක මට අපායන්න හේතු වෙන්න පුළුවන්. හ්ම් ඇඳුමක් අඳින්න ගත්තාම ගිජු ලෙස අඳින්න ගන්නකොට මේක මට අපාය යන්න හේතු වෙන්න පුළුවන් කියලා යම් ආකාරයක අදහසක් Tamanට ඇති වෙලා තියෙනවද මීට පෙර අතව? එහෙම වෙලා තියෙනවා යම් රූපයක් දැක සතුටු වෙනකොට මේක මට සසර දුක් වලට හේතු වෙන්න පුළුවන් කියලා අදහස ඇවිල්ලා තියෙනවා. දැන් එහෙනම් වෛද්‍යවරයාට ලෙඩෙක් දැක්කහම අදහස් එන්නේ ඒ දැනුම තියෙන හින්දා. අපිට ඉන්ද්‍රියන් හැම වෙලේ අරමුණු ගන්නකොට ඒ අදහස එන්න නම් ඒ දැනුම තියෙන්න ඕනේ. ආන් ඒ දැනුම Taman තුලින් නැగిලා එනකොට කියනවා ඥාන සංප්‍රයුක්තයි කියලා. හරිද? එහෙනම් මම ඥාන සංප්‍රයුක්ත නැතුවා. මම පහරන හොරු වගේ කියලා බුදුරජාණන් වහන්සේ හිතන්නේ කියලා තියෙන මේක මා ධර්ම. ඇයි? මම පහරන හොරු මොකද කරන්නේ? මේ බලන්න කොච්චර සාධාරණද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ කොච්චර සාධාරණද කියලා බලන්න මම් ප්‍රහරණ හොරු ආවොත් මොකද කරන්නේ අපිට අපි ළඟ තියෙන වටිනම දේ අරගෙන නිකන් යන්නේ කොහොමද යන්නේ ගහලා පොඩි කරලා යන්නේ නේද හොඳට දෙකක් දීලා යන්නේ නිකන් නෙවෙයි තලාපෙලා දාලා යනවා අන්තිමට මට මොකද වෙන්නේ දැන් මම් ප්‍රහරණ හොරුන්ට අහුනොත් මට මොකද වෙන්නේ වටිනම දෙයක් නෑ. ඒ මදිවට අධිකතර වේදනාවල් හම්බෙලා. සසර ජීවිතයේ බෞද්ධයෙක් විදිහට මට ලැබිය හැකි සක්විති රජකමටත් වඩා වටිනම දෙයක් තියෙනවා මොකද්ද? කුසලසිත. කුසල සිතක් තමන් තුළ ඇති කරගන්න පුළුවන් නම් ඒක නේද තමන්ට තනසීම උපදවන දෙයක්. එතකොට තමයි අර කිව්වා වගේ සෝවාන් ඵලයට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අලෝභ අද්වේෂ අමෝහ මිශ්‍රිත කුසල සිතකින් අපි වාසය කරන්න උත්සාහ කරනකොට යම් කිසි අතිශය රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හෝ වර්තමාන දෙයක් හෝ ඔය මොහොතට ඇවිල්ලා අපේ හිතෙන් නැත්නම් ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට ඇවිල්ලා අපිව පීඩණයට ලක් වෙන මට්ටමටපත් වුණොත් අර කුසල සිතට මොකද වෙන්නේ? දැන් අපි යම් කිසි රූපයකට බැඳෙනවා කියන්නකො. වැඳිච්ච ගමන් දැන් හොඳට භාවනා කරගෙන ඉන්න. මම කියන්නේ භාවනා කරගෙන ඉන්නකොට හදිස්සියෙම සිද්ධ වෙන එක පොඩි ප්‍රමාදයක් හින්දා යම්කිසි රූපයකට බැඳෙනවා ටික දවසක් කියලා හිතන්න. දැන් මගේ කුසල සිතට මොකද උනේ? ආ නැති වුණා. එහෙනම් වටිනම දේ නැති වෙලා. සක්විති රජකමට වඩා වටින දේ පැහැරගත්තා. කවුද මේක පැහැරගත්තේ? රූපය ආවිසින්. හරි. හා පැහැරගත්තා කියන්නේ කමන්නක් කියන්නකෝ. දැන් මොකද වෙන්නේ? හැම වෙලේම අර රූපේ මතක් කර කර මතක් කර කර ආ එහෙනම් පොඩි පාරවල් වැඩිලා නෑ උන්ටට ටැලෙන්ඩ් වැඩිලා තියෙන දැන් වේදනාවෙන් ඉන්නේ කවුද මේක කරේ බාහිර රූපයයි කරේ නේද එහෙනම් බාහිර රූපය හරියට මොකක් වගේද මම් පහරන හොරු වගේ බාහිර ශබ්දය මොකක් වගේද මම් පහරන හොරු වගේ ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ආදරය ආදී දේවල් බාහිර දේවල් මම් පහරන හොරු වගේ මගේ කුසලසිත පැහැරගෙන මාව තලා පෙලා දානවා යම් රූපයකට ශබ්දයකට ගන්ධයකට රසයකට ස්පර්ශයකට ධම්මයකට අපේ හිත තදින් නතු වෙලා ගියොත් පින්නත් මේ මොහොතේ ඉඳන් පස්සත්තාපයෙන් දුකෙන් කල්පනා කර කර කල්පනා කර කර නැවත දකින්න ඕනේ නැවත අහන්න ඕනේ කිය කිය හරියට ඔළුවට පොළු පහර වදිනවා වගේ සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ මේක නැවත නැවත ඉස්මතුලා යනවා. එහෙනම් ඇත්තටම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන්නේ වම් පහරන හොරු වගේද නැද්ද? දකින්නකොට මතක් වෙනවද දන්නේ මුණු පුරා එහෙම දකින්නකොට මතක් වෙනවද දන්නේ කුසල සිත වැටෙනවා කියලා. මගේ කුසල සිත වැටෙනවා දැන් මං බොහොම වයසයි. හ්ම් අම්මලා හරියට තාත්තලා හරියට හිතන්න ඕනේ ගැන. වයසට යනකොට තමන්ගේ පුතාට වැඩිය චූටි කාලේ දැක්ක පුතා වගේ නේද? ඒ අතීතේ මතක් වෙන්න හුඟක් හේතු වෙන්නේ කවුද? මොනුගුරු පොඩ්ඩ. නේද? දැන් ඉතින් මේකට පුතාටත් වැඩි ඇලෙන්න පටන් ගන්නවා. ඉතින් කල්පනා කරන්න ඕනේ. මම දැන් මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. මම දැන් කොහොම ඉන්න ඕන කෙනෙක් කෙනෙක්ද? බුද්ධ අවවාදයට නතු වෙලා ඉන්න ඕන කෙනෙක් කොහොමද? ඉද බික්ක වේ බිකු කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී මම දැන් තාස්තෑනි වෙලා මගේ දැන් කොණ්ඩේ සුදු වෙලා මගේ දැන් හැම රැට වැටලා මර මං අමරණය අභියසින්නේ කොයි මොහොතද කියන්න බෑ අඩුම ගානේ ඒ වයසට යනකොටවත් මං කියන්නේ නේද මාසෙකට එක සැරයක් මුසිල් ගන්න යනවා අය අහවල් දන භාවනා කරන ඒක හොඳයි හැබැයි ඔක්කොම කරන ගමන් පිරික්සන්න ඕනේ මොකද්ද මං කොතර ගැළවිලාද කියලා. ඒකෙන් තමයි තමන්ගේ වර්ධනය බලා ගන්න ඕනේ. හ්ම්. ඉතින් ඒකින්දා බොහෝම වැඩක් නැති දේවල් වලට වැඩි අවධානයක් යොමු කරන සමහර අය රජයෙන් විශ්‍රාමිකයි කියලා තීරණය කරන විශ්‍රාම සුවෙන් ඉන්න ඕන හින්දා. එයාට ඉතින් ටික කරගන්න ඕන හින්දා. මෙයා මොකද කරන්නේ? විශ්‍රාම ගිය ගමන්. ඒ අම්මා ඒ ගෙදර තියෙන ෆයිල් කොට මොනවද? ඒකම් භාණ්ඩාගාරික තව එක සභාපති අතන මෙතන දුදු. ඉවරක් නැති වැඩ ගොඩක් හරිලා ගන්නවා. හොඳයි පින් සිද්ධ වෙනවා තමයි. නමුත් මම හැමදාම මතක් කරන්නේ කවුද බේරගන්න ඉන්නේ? තමන්ව බේරගන්න එන්නේ කවුද? මරණාසන්න වෙනකොට එනවද? පුළුවන්ද? බෑ. ඒ කියන්නේ තමන්ට තමන් විතරයි පිහිට කරන අර හරකා වෙලා ඉපදුනාට පස්සේ තනියම කණ්ඩපෑ නේද තනකොළ? ගුටි ගන්නත් එපා තනියම නේද? ඒතකොට අනේ අපේ තාත්තා හරකෙක් වෙලා ඉපදලාලු යම් බේරගන්න කියලා කවුරුවත් එනවද? නෑ, දන්නේවත් නෑ. සමහර ගෙදරමයි ඉන්නේ. තෝදෙය කුක්කට කොච්චර ගහන්න ඇද්ද නේද? පුත්‍රයා කොච්චර තමන්ගේ තාත්තට ගහන්න ඇද්ද? ඉතින් ඒකෙන්දා අපි හොඳට ඉන්ද්‍රිය සංවර කරගන්න දැඩි අදහස් පහල කරගන්න ඕනේ. අපේ මානසිකාරය ඉන්ද්‍රිය සංවර වෙන විදිහට මොකද්ද අපි කතා කරේ? ඉන්ද්‍රිය සංවර කරගන්නවා නෙවෙයි ඉන්ද්‍රිය සංවර කෙරෙන විදිහට තමන්ගේ සිත සිත සකස් කරන්න ඕනේ. ඒ සඳහා මොකද කරන්න කිව්වේ? ඉන්ද්‍රිය සංවර කිරීමෙන් ලැබෙනා වූ ආනිසංසත් නොකිරීමෙන් ලැබෙනා වූ ආදීනවත් මෙනෙහි කරන්න ඕනේ. මේ පිළිබඳව අපි තවත් සාකච්ඡා කරන්න පුළුවන් අපිට ඊළඟ ධර්ම දේශනාවේදී තව මේ පිළිබඳව අපි සාකච්ඡා කරමු. මොකද කොච්චර කාලයක් ගතත් කමන්නේ මේකට ප්‍රායෝගික වැඩ පිළිවෙලක් හදාගන්න ඕනේ. හොඳයි. අද දවසේ මේ ධර්ම දේශනාව ලෝකයේ පුරායින බෞද්ධයන්ට මේ ධර්මය ඇහිලා එයත් සුපත්භාවයට පත් වේවා අපි විතරක් බණ අහලා හරියන්නේ නැහැ කියලා බොහෝම කරුණාවන්ත හැඟීමකින් හැම කෙනා කෙරෙහිම යහපත සිද්ධ වීමේ ප්‍රාර්ථනාවෙන් දායකත්ව ලබා ගත නැත්නම් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්තා. ඉතින් ඒ අය නිසාවෙන් සිද්ධ කරච්ච මේ ධර්ම දේශනාව හේතුවෙන් ඒ ධර්මය ඇහෙන ඇහෙන මානයක කොතන හරි කෙනෙක් තමන්ගේ සිත සංවර කරගන්න ඕනේ කියලා උත්සාහයක් ගත්තොත් ඒ ගන්න වාරයක් වාරයක් වාරයක් ගානේ මේ අතන්ට බොහෝ පිටස් වෙනවා. ඒකින්ද